සැකකරුවකු හැටියට නෙමෙයි බැසිල් රාජපක්ෂ හිටපැමතිවරයාට පැමිණීමට නියම දැනුම් දී තිබුණේ සාක්ෂිකරුවකු ලෙස කටයුත්තක් දී යන ලෙසට නමුත් ඒ කරන අතරවාරයේදී ඔහු පැහැදිලි කිරීම දිගටම කරගෙන යද්දී ෂණිකවම සැකකරුවෙක් හැටියට සලකලා අත්අඩංගුවට ගන්නා බව හවස 4 මාර්ට බව ප්‍රකාශ කරලා තමයි මේ ආකාරයට රාත්‍රියේම පොලිසිය විසින් මහේසත් අධිකරණ ඉදිරිපත් කරන ක්‍රියා කළේ. මේක පරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ලෙසට පෙනී යනවා. මේම තත්ත්වය මත මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් අදාළව නඩුකරයක් පවරීමක් කරනවාද මෙහි නීතිපති හමුවේ කරුණ දැක්වීමක් කර අප ඉල්ලීම නැවත වරක් සිදු කරනවාද කියන එක සම්බන්ධව අද දිනේ තීන්දුවක් ගන්නවා ඇති